අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයන් මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්තියන්ව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසී ඇතැන් විවර කරමින් වහරක ගෝණගල් දෙනිය අරිය සිතාවත් සමාධිපති අභිඥානාභී පූජ්‍යපාද වහරක අබේරත්නාලංකාර ස්වාමින් වහන්සේ විසින් පාස්තන්ට යෙදුන ධර්ම සාකච්ඡා මෙම සංයුක්තකයට සම්බිය. අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා කුට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිටි සදහම් සංයුක්ත පිළිලේ අටවන පිටියල්නේ එම ධර්මයෝ මනාකොට සිටින බවුන්දා මේ භයංකර සසරෙන් ඉවත වීමට සිසු දෙනාම අධිකම් කරගනිත්තා තම තමන්ට ධර්මයේ විශේෂම සාකච්ඡා කර ගැනීමටත් බෞද්ධ ජීවන සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සිල්පවදා දිනවලදී උදේ 9 සිට පවත්වනු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පුරා පසුස්තක පොය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදීද පුළුවන් ගමන් මාර්ගය. මිත්‍රයේ සිට මාර්ගාංක 348 සුවර්ණමංගල බසයකින් පැමිණ ගෝනගල් දෙනිය හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ යාර 200ක් පමණ පැමිණෙන්නට අරිය චින්තාශ්‍රමයේ හමුවේ. තම වාහන වලින් එන අය මෙට්ටුවේ සිට පැමිණ ඌරාපොළ හන්දියෙන් වම හැරී එතන සිට සැතපුම් 9ක් පමණ පැමිණෙන්නට ගෝනගල් දෙනිය හන්දිය හමුවේ. දැන් අපි මෙම සංයුක්ත දී ඇති ධර්ම සාකච්ඡාවට සමන් දෙමු.